පැති කීපයකින් අනුග්‍රහ කරන්න අවශ්‍ය වෙන බව. මොකද අපි මේ භාවනාව සාර්ථක කරගන්න පරයන්කේදී විතරක් අපි උත්සාහ තුන පළියට ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේමයි අපි සක්මන් භාවනාවේ යෙදුණු පමණින් සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා මේකට විවිධාකාර පැති ඔස්සේ අපි කරගෙන යන වැඩේට අනුග්‍රහ කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ කාරණාව අපි සෑම භාවනා වැඩසටහනකදීම මතක් කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අංගුත්තර නිකායේ පංචක නිපාතයේ අනුග්‍රහිත සූත්‍රයේදී මේ අපි කරගෙන යන කටයුත්තට විශේෂයෙන්ම මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවට ක්‍රම පහකින් අනුග්‍රහ කරන්න කියලා. මුලින්ම මතක් කරන්නේ සීලෙන් අනුග්‍රහ කරන්න කියලා. ඒ නිසායි දැන් මේ පින්වතුන් විශේෂයෙන්ම තමන් එදිනෙදා ජීවිතයේදී ආරක්ෂා කරන පංචශීලය අභිභවා ගිහිල්ලා එක්තරාන්දමකින් ඊට වඩා අධිශීලයක් දැන් මේ සමාදන් වෙලා ඉන්නේ. මොකද ඒ තුලින් අපේ හිතේ යම් ඔසවා දැමීමක් සිද්ධ වෙනවා. අපි නිකන් අත්විවරමක් සකස් කළා වගේ අපි මේ කරගෙන යන සියුම් කටයුත්තට උතුම් කටයුත්තට යම් පෙර සූදානමක් වුණා වගේ දෙයක් තමයි. එතකොට මේ අපි කලින් හිටිය සීලයට වඩා ටිකක් අධිශීලයක පිහිටීම. දැන් අපි භාවනාවක් කරන්න යනකොට අපේ හිත අපිටම නිකන් තොස් කියනවනම් මගේ අතින් අර වැරද්ද වුණා මේ වැරද්ද වුණා අතන මං නිසා අරයා අස මේ අසීරුතාවයන්ටපත් වුණා මේ ආදි වශයෙන් අපේ හිත අපිටම දොස් කියන ස්වභාවයක් තියෙනවා නම් මම මේ වැඩේට සුදුස්සෙක් නෙමෙයි කියලා වගේ අපිව අව탁සේරු කරන ස්වභාවයක් තියෙනවා නම් ඒක හුඟක් භාවනාවට බාධාවක් වෙනවා හැබැයි ඒක අනිත් පැත්ත ඒ කියන්නේ මම දැන් මේ කටයුත්තට බොහොම හොඳ සුදුස්සෙක් බවට පත් වෙලා තියෙනවා අතීතේ මගේ වැරදි තිබුණා නමුත් දැන් මම ඒව හදාගන්න පොරොන්දු වෙලා දැන් මම මාව නැවතත් මේ ආගාදයෙන් ගොඩ ගන්න මම දැන් උත්සාහයක් දරනවා. මගේ හිත හදාගන්න මම දැන් අඩිතාලමක් දාලායි තියෙන්නේ කියලා අර වෙච්ච දේවල් අමතක කළා. වෙච්ච දේවල් පැත්තකින් තියලා දැන් මේ අවංකව දැන් මේ සමාදන් වෙච්ච සීලය ආරක්ෂා කරන්න. ඒ සීලයට අනුව පිළිටන්න අන්න යම්ස් කෙනෙක් උත්සාහත් වෙනවා. අන්න ඒ තුලින් එක්තරාන්දමක සතුටක් ඇති වෙනවා. මොකද අපේ කාල් අතිනුත් විවිධාකාර වැරදි සිද්ධ වෙලා තියෙනවා. අතපසු වීම සිද්ධ වෙලා තියෙනවා. නමුත් දැන් අපි අවංකව උත්සාහත් වෙනවා මේ අතපසු වීම පැත්තකට දාලා අමතක කළා. දැන් අලුතෙන් අපේ ජීවිත සකස් කරගන්න. ඒක මේ කාටවත් පේන්න කරන දෙයක්. කැපී පේන්න හදන කටයුත්තක් නෙමෙයි. ඒක අපිම මේ අත කියපු උතුම් කටයුත්ත සාර්ථක කරගැනීමේ මූලාරම්භයක් වශයෙන් කරන දෙයක්. ඒ නිසා මේ පින්තුන් මේ සමාදන් වෙච්ච සීලය පුලුවන් තරම් උත්කෘෂ්ඨ මට්ටමකින් පුළුවන් තරම් අවංකව මේ සීලය ආරක්ෂා කරගන්න. අපි පස්සෙන් කවුරුවක්වත් එන්නේ නැහැ අපි සීල් ආරක්ෂා කරනවද කියලා බලන්න. අපිම තමයි ඊටාම අවංකව මේ සීල්පද ටික ආරක්ෂා කරගන්න උත්සාහ වෙන්නේ. ඒ නිසා මේ අත සීලය උතුම් වූ සීලයක්. ඒ සීලය මත අපි හික්මෙන්න හික්මෙන්න අන්න අපි එක්තරා අන්දමකින් ආර්යයන් වහන්සේලා නැත්නම් බුදුරජාන් වහන්සේලා ඒ ගත කරපු ඒ ජීවිතයට දවස් ගණනකට හෝ අපි අනුගත වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපිටත් ශක්තිපමණින් අපි බඳු සීලයක් ආරක්ෂා කරගෙන ඉන්න අපිට හැකියාව තියනවද කියලා එක්තරාන්දමක උරගා බැරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ පිංසුන් සීලෙන් අනුග්‍රහ කරන්න මතක තියාගන්න. ඒ සීලෙන් අනුග්‍රහ කරනකොට අපේ හිතට දැන් මතුවෙන අමුතු නැවුම් බවක් ඉස්සර නම් මම මේ මේ වැරදි මගේ අතින් සිද්ධ වුණා. මම ඒ තරම් තැකීමක් දැක්ුවේ නෑ මේ බඳු දේවල් සම්බන්ධයෙන්. අද මම ඊට වඩා සංවර වෙලා ඊට වඩා මම පැහැදිලා මේ කටයුත්ත යෙදෙනවා. ඒකට අර තමන්ගේ මේ චරිතයේ සිද්ධ වෙන ඒ පරිවර්තනය නිසා එහෙම නැත්නම් තමන් මේ ගත්ත පියවර නිසා අපිට අපි ගැනම පුංචි සතුටක් ඇති වෙනවා. ප්‍රමෝදයක් ඇති වෙනවා. ඒ අපිට අපි ගැනම ඇති වෙන සතුට, ඒ ප්‍රමෝදය ඊටාව අවශ්‍යයි භවනාවට. ඒ නිසා භවනාවේදී අපි කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ මේ ඍණ ආකල්පයකින් හිත නිකන් මැලවිලා මූණ මලව මැලවිලා එබඳු ශෝකාකෝල ස්වરૂපයක් නෙමෙයි භවනා කරන යෝගියෙක්ගේ තියෙන්නේ. ඒ වෙනුවට හොඳට පුබුදු වෙච්ච ස්වභාවයක්, සතුටු වෙච්ච ස්වභාවයක්, ප්‍රමෝදයටපත් වෙච්ච ස්වභාවයක් තමයි භවනා කරන යෝගාචරයේ හිතේ අවශ්‍ය වෙන්නේ. ඉතින් එතකොට එබඳු ප්‍රමෝදමත් ගතියක්, සුවයක්, සැහැල්ලුවක් මේ සීලය හරහා අපිට ලබා ගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා නිවැරදිව සීලයක් කෙනෙක් ආරක්ෂා කරනකොට ඒක සමාධි සංවත්තනික සීලයක් වෙනවා කියලා. ඒ කියන්නේ සමාධියට තුඩු දෙන සීලයක් බවට එක්පත් වෙනවා. ඒ නිසා අපි නිවැරදිව සීලයක් ආරක්ෂා කරනකොට අපිට අපි ගැනම පුංචි සතුටක් ඇති වෙනවා. අපි දැන් බොහොම නිර්වද්‍ය විදිහට බොහොම සුපිරිසුදු විදිහට ජීවත් වෙන්න උත්සාහ වෙනවා නේද කියලා තමන්ගේ මේ ජීවිතයේ ඇති වෙන වෙනස ගැන අපි පුංචි සතුටක් ඇති වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ නමක් දීලා දෙනවා අනවජ්‍ය සුඛයක් කියලා. නිවැරදි බව තුල ඇතිවන සතුටක්. ඒක බොහොම අහිංසක සතුටක්. මේ අහිංසක සතුට ඇත්තටම ඊටාම් වටිනවා භාවනාවට. ඒ සතුට තුලින් තමයි අපිට මේකේ ගැම්ම අරන් දෙන්නේ. ඒ නිසා මේ පිඟුතුන් සීලෙන් අනුග්‍රහ කරන්න උත්සාහ දෙන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා බුද්ධ වචනයට ඇහුම්කන් දීම, බුද්ධ වචනේ ඉගෙන කියා ගැනීම, පරිශීලනය කිරීම වැදගත් කියලා මේ අපි යන ගමනට. ඒකට කියන සුතානුග්‍රහිතය කියලා. ඒ නිසා අපි බණ අහනවා ඊළඟට පොත්පත් පරිශීලනය කරනවා විශේෂයෙන් මේ භාවනා වැඩසටහනකදී අපි භාවනාවට ප්‍රයෝජනවත් වෙන යම් ධර්ම කරුණු ටිකක් ඉගෙන ගන්නවා. බුද්ධ වචනය එක්ක අපි අපේ භාවනාව සංසන්දනය කරන්න සසඳ බලන්න උත්සාහත් වෙනවා. එතකොට අන්න බොහොම විශ්වාසවන්තව මේ කරන දේ කරගෙන යන්න පුළුවන්. මොකද අපි දන්නේ නැහැ අපි කරන දේ හරිද කියලා. අපි අපිට ඕන ඕන පාරවල් වල ගිහිලා තේරුම්න්නේ අද নানা ප්‍රකාර ක්‍රම තියෙනවා භවනා ක්‍රම ඉස්සරහට වෙලා තියෙනවා. නමුත් මේවෙන් කීයක් නම් බුද්ධ වචනය හා සිත 100ක් සැසඳෙනවද? එකඟ වෙනවද කියන එක පොඩ්ඩක් අපි විමසලා බැලිය යුතුයි. ඒ නිසා අපි කරගෙන යන භාවනාව හොඳට මේ බුද්ධ වචනයට එකඟ නම් අපිට විශ්වාසයෙන් යුක්තව, ධෛර්යයෙන් යුක්තව ඒක කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ සුතානුග්‍රහිතය හරහා අන්න අපිට මේ විශ්වාසය ඇති කරලා දෙනවා. අපේ මාර්ගය පැහැදිලි කරලා දෙනවා. අපිට ධෛර්යවත් ධෛර්යවන්තව එතත් මේක මේ භාගතුන් වහන්සේ දේශනා කරපු දෙයක් නේද මම අද අත්දකින්නේ. මම අද උත්සාහත් වෙන්නේ කියලා අන්න සතුටින් විශ්වාසවන්තව මේ ගමන යන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා සුතයෙන් අනුග්‍රහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඊළඟට මෙහෙම යන ගමනේදී අපි විශේෂයෙන් භවනාවක් වඩනකොට අපි කලින් නොගිය පාරක තමයි යන්නේ. ඉතින් අපි තනි තනියෙන් මේ පාරේ යනවා. ඇතැම් වෙලාවට ඉතින් අපිට යම් යම් තීරණ ගන්න සිද්ධ වෙනවා. විවිධාකාර අත්දැකීම් ලැබනවා. ඒ ඒ අත්දැකීම් ලැබෙනකොට ඒ ඒ තැන්වලදී අපිට යම් යම් තීරණ ගන්න සිද්ධ වෙනවා. එතකොට අපි මේ ගත්ත තීරණය නිවැරදිද? ඒකද ගන්න තිබිච්ච තීරණය. ඒක සමහරවිට සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි අපි ලබන අත්දැකීම් සැලකිය යුතු අත්දැකීමද නැත්නම් නොසලකා හැරිය යුතු අත්දැකීමද? එහෙමත් නැත්නම් ඊටාම වටිනා අත්දැකීමක්ද ඒක නැත්නම් ඒ තරම් වටිනා අත්දැකීමක් නෙමෙයිද? දියුණු කළ යුතු අත්දැකීමක්ද එහෙම නැත්නම් බැහැර කළ යුතු අත්දැකීමක්ද කියලා එක්තරා අන්දමක සමහරවිට හිතේ දෙගිඩියාවක් ඇති වෙන්න පුළුවන්. මොකද අපි දන්නේ නැහැ හුඟක් කාලාවට මේ පාර. අනේ බඳු තැන්වලදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සාකච්ඡා කරන්න කියලා. විශේෂයෙන්ම මේ පාරේ පොඩ්ඩක් හරි මට වඩා පොඩ්ඩක් හරි පියවරක් හරි ඉස්සරහට ගිය කල්යාණ මිත්‍රෙක් එක්ක සාකච්ඡා කරන්න කියලා කියනවා. බොහොම විවෘතව සාකච්ඡා කරන්න කියලා කියනවා. ඒකයි අපි කමඨහන් සාකච්ඡාවකදී බලාපොරොත්තු වෙන්නේ. අපි කොහොමද මේ කමඨහන වැඩුවේ? මම මූල කමඨහනක් වශයෙන් භාවිතා කරන්නේ මොකද්ද? මේ මූල කමඨහනට මම මගේ අවධානය යොමු කළේ කොහොමද? මොනවාද පැමිණි බාධාවන්? මම ඒවා මගහරවා ගත්තේ කොහොමද? කියලා අන්න බොහොම අව්‍යාජව තමන්ගේ කරපු කටයුත්ත හෙලි කරන්න අවශ්‍යයි. ඒක මේ මමත් භාවනා කළා කියලා මේ අනිත් අයට කියන නෙමෙයි. ඒක මේ තමන්ගේ බොහොම උවමනාවෙන් උනන්දුවෙන් ඒ කරපු ක්‍රියාව එක්තරාන්දමකින් කියනවා නම් අනිත් අයටත් ලොකු ආදර්ශයක් වෙනවා. මොකද මේ පිරිසේ එක එක මට්ටම් වල අය ඉන්නේ. මොකද ඇතම් කෙනෙක් ආරම්භක මට්ටමේ ඉන්නවා. ඇතම් කෙනෙක් ඊට වඩා පොඩ්ඩක් එහාට ගිහිල්ලා ඉන්නවා. තවත් කෙනෙක් තවත් එහාට ගිහිල්ලා ඉන්නවා. එතකොට මේවා හෙළි වෙනකොට අර ආරම්භක යෝගීන්ට එක්තරාන්දම විශ්වාසයක් ඇති වෙනවා. මේ දේ කරාම මේ බඳු අතකින් අපිට තබන්න පුළුවන්. මේක මේ එක්කෙනෙකුට විතරක් සුවිශේෂී වෙච්ච හැකියාවක් නෙමෙයි. එයාට විශේෂ වරමක් ලැබිලා ආශිර්වාදයක් ලැබිලා නෙමෙයි. මෙතන තියෙන එයා උනන්දුවෙන් මේ කටයුත්ත යෙදিলা තියෙනවා. ඉතින් ඒ නිසා සෑහෙන කාලයක් තිස්සේ උනන්දුවෙන් අඛණ්ඩව භවනාවේ යෙදුණ නිසායි මෙන්න මේ මේ අත්දැකීම් ලැබලා තියෙන්නේ. කියලා අන්න ඒව හෙඩි වෙනකොට අන්න කෙනෙක් තේරුම් ගන්නවා මේවා මේ එදාට පමණක් වළංගු දේවල් නෙමෙයි. අදත් මේවා ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. අදත් මේ බඳු දේවල් අත්දකින්න පුළුවන් කියලා අන්න කෙනෙක්ගේ හිතේ විශ්වාසයක් ඇති වෙනවා. ඉතින් ඒකත් අපිට එකතකින් හරිම වැදගත්. මොකද එහෙම නැතුව අපි ඔහේ කරගෙන යනවා. මේවා හරියයිද වැරදිද කියලා දන්නෙත් නැහැ. හරි ගියාය ඉන්නවද කියලා දන්නෙත් නැහැ. ඒ බඳු සැකසහිත සං වෙනකොට අපිටක් පසුබාහන ගතියක් තියෙනවා. නමුත් මේ ගමන් කරපු පාරේ නැත්නම් මං යන පාරේ තව පියවර ගානක් ඉස්සරහට ගිය අයගේ අත්දැකීම් හෙළි වෙනකොට අන්න අපි තුල ලොකු විශ්වාසයක් ඇති වෙනවා මමත් මේ පාර තව දුරට ගියා නම් දිගට කරගෙන ගියා නම් සමහර විට බොහෝ විට මේ අත්දැකීම් ලැබෙන්න පුළුවන් මොකද අපි පින්වත්නි මිනිස්සෙයින් වශයෙන් අපි හැමෝටම තියෙන එකම මනුස්ස හිතක් ඒක එක අය එක එක මට්ටම් වලින් හිතේ යම් යම් පැටලෙන්න තියෙනවා යම් යම් කෙලෙස් වලට නැඹුරුතාවයන් තියෙනවා නමුත් අපි හැමෝටම බුදුරජාණන් වහන්සේ එකම මාර්ගයක් තමයි හුඟක් වෙලාවට පෙන්ලා දීලා තියෙන්නේ. ඒ නිසා එදා බුදුරජාණන් වහන්සේ යම්කිසි පිරිසකට යම් ධර්මදේශනාවක් කරාද ඒ අනුව යම්කිසි කෙනෙක් තමන්ගේ හිත හදාගත්තද ඒ බඳු ක්‍රම අදටත් වළංගුයි. ඒ බඳු ක්‍රම හෙටත් වළංගුයි. අනාගතයටත් වළංගුයි. මොකද අපි හැමෝම මිනිස්සෙයින් වශයෙන් මේ හිතේ යම් යම් දුර්වලතාවයන් තියෙනවා ඒ වගේම යම් කුසලතාවයන් තියෙනවා. ඒතකොට ඒව දේවල් හඳුනා ගනිමින් අපේ හිත තව තව වර්ධනය කර ගැනීමක් තමයි එතකොට සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සාකච්ඡාවකින් අපේ හිතේ තියෙන දෙගිඩියාවන්, සැක සංඛාවන් දුරු කරගෙන අන්න විශ්වාසවන්තව මේ කටයුත්තේ දෙන්න කියලා. සාකච්ඡාවකින් අනුග්‍රහ කරන්න කියනවා. ඒ වගේමයි භාවනාවකදී අපිට අවශ්‍ය වෙනවා යම් පමණක ඒකාග්‍රතාවයක්. හිත හැමතැනම විසිරලා නම් හැමතැනම දුවනවා නම් ඉතින් ඒ බඳු හිතකින් බෑ ගැඹුරක් දකින්න. අපි සමහර වෙලාවට හිතනවා අපිට මහා දැනුමක් තියෙනවා මම අහවල් අහවල් උපාධිය ලැබලා තියෙනවා මේ මේ හැකියාවන් මා සතුව තියෙනවා කියලා අපි සමහරවට අපි ගැන යම් යම් තක්සේරු කිරීම කරනවා. නමුත් ඒ හැකියාවන්, ඒ කුසලතාවයන්, ඒ උපාධි සමහරවට මෙතන මේ කටයුත්තට ඒ තරම්ම ප්‍රයෝජනයක් නොවෙන්න පුළුවන්. ඒ නිසා අපි සතුව යම් යම් මේ ඉගෙන කියාගත්තු දේවල් අපිට ලැබිච්ච পদවි තානාන්තර මේවා පොඩ්ඩක් පැත්තකට කියන්න අපි යන්න නිහතමානී වෙන්න අවශ්‍යයි. හරියට නිකන් පුංචි දරුවෙක්ගේ නිකලස් මනසක් පුංචි දරුවෙක්ගේ නැවුම් මනසක් අපිටත් ඇති කරගන්න පුළුවන් නම් ඒ තරමට මේ භාවනාව සාර්ථක වෙනවා. එහෙම නැතුව අපි හුඟාක් දන්නවයි මම අරවත් දන්නවා මේවත් දන්නවා කියලා හිතාලා මට මේක ඉක්මනට කරගන්න පුළුවන් අනිත් අයට වඩා කියලා හිතනවාට වෙනුවට අපිට පුළුවන් නම් මේ ඔක්කොම මේ වෙලාවේදී මට වැඩක් නැහැ. මේ වෙලාවේදී මම ඍජු අත්දැකීමක් සමග තමයි මගේ අවධානය පාත්තන්න උත්සාහ ඒකට ඇත්ත වශයෙන්ම කියනවා නම් භාෂාවක්වත් අවශ්‍ය නැහැ. අපි භාෂාවන්, ඒ වගේම සංකල්පයන් පාවිච්චි කරන්නේ මේ ආධාරක වශයෙන්, උපකාරක වශයෙන්. අපේ හිත යම් පමණකට දියුණුවාට පස්සේ ඒවත් බැහැර කළ යුතුයි. ඊට පස්සේ තමයි අන්න අපි බොහොම ගැඹුරකින් සියුම් මට්ටමකින් මේ ඍජු තත්වයක් එක්ක ඇත්තටම අපිට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා අපි වැඩිහිටිය වුණාම එක්තරාන්දමක අපිට ටිකක් අමාරුයි අපි අර ඉගෙන කියාගත්ත දේවල් පොඩ්ඩක් පැත්තකින් තියන්න. අපේ හිතේ දාගෙන තියෙන සංඥා ගොඩ පැත්තකින් තියලා ටිකක් අමාරුයි. නමුත් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු පාරක මම දැන් යන්න හදන්නේ. මට උමනා පාරක නෙමෙයි. මම දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දන්නේ. කියලා අන්න අපිට නිහතමානී වෙන්න අවශ්‍යයි. එහෙම නිහතමානී කෙනෙකුට තමයි මේ පාර විවෘත වෙන්නේ. පැහැදිලිව යන්න අවස්ථාව ලැබෙන්නේ. ඒක පුළුවන් තරම් නිහතමානීව පුළුවන් තරම් බිමට බැහැලා බොහොම සරල මනසක් ඇති කරගෙන මේ දවස් ගාන ගත කරන්න උත්සාහත් වෙන්න. ඊළඟට ඉබඳු හිතක් ටිකක් ඉක්මනට එකඟ වෙනවා. හොඳාත් දේවල් දන්න වැඩ කටයුතු රැසක් එකපාර කරන්න දක්ෂ ඒ වගේම සෑහෙන කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්ගේ හිතට වඩා බොහොම සරල නැවුම් මනසක් ඉක්මනට එකඟ වෙනවා. ඒ නිසා අපිට පොඩ්ඩක් මේ භාවනාවේදී ලැබෙන අත්දැකීම් ඒ නිසා එහෙ මෙහෙ වෙන ගතියක් තියෙනවා. අපි හිතනවා අපිට ලොකු දැනුමක් තියෙන නිසා අපිට අහවල් අහවල් උපාධිය හරීමේ තියෙන නිසා අපි 21 වෙනි සතවර්ෂයේ ජීවත් වෙන නිසා මට එදා හිටිය මිනිස්සුන්ට සාපේක්ෂව අපිට ඉක්මනට මේ දේ කරගන්න පුළුවන් කියලා හිතෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි හුඟක් කලාවට සිද්ධ වෙන්නේ. අපේ හිත අද සංකීර්ණ වෙලා තියෙන නිසා අපේ ජීවන රටාවන් හුඟක් සංකීර්ණ වෙලා ව්‍යාකූල වෙලා තියෙන නිසා ඒ බඳු සංකීර්ණ වෙච්ච ව්‍යාකූල වෙච්ච පිරිහිච්ච කෙලසිච්ච හිතක් තමයි අපිට අද පිරිසුදු කරන්න ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපි පොඩ්ඩක් නිහතමානී වෙන්න වෙනවා. අපි අද ජීවත් වෙන පරිසරය, අපි අද ජීවත් වෙන කාල පරිච්ඡේදය කෙලසිච්ච සිත් බහුල කාල පරිච්ඡේදයක්. ඒ නිසා අපිට බොහොම බිමට බැහැලා තමයි මේ කටයුත්ත කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මේ ආකල්පයකින් අපි පටන් ගන්නවා නම් අන්න අපිට හිතේ ඒකාග්‍රතාවයක් ඇති කරගන්න සුදුසු පරිසරය සකස් වෙනවා. ඒ නිසා බුදුහාඳුර කියන සමතයකින් අනුග්‍රහ කරන්න කියලා. හිත සමනය කරනවා. හිත ඒකාග්‍ර කරනවා. සංසිඳවනවා. මොකද හිත ඇවිස්සෙලයි සාමාන්‍යයෙන් තියෙන්නේ. රටේ ලෝකෙ සිද්ධ වෙන දේවල් හරහා අපේ හිත නිරන්තරයෙන්ම ඇවිස්සෙනවා. අනිත් පැත් උත්සාහ කරන්නෙම අවස්සන්න. ඉතින් ඒ නිසා මේ බඳු දෙපැත්තකින් පැලෙන හිතක් තමයි අපිට තියෙන්නේ. ඇතුළතින් කෙලෙසුන්ගෙන් ඇවිස්සෙනවා පිටතින් බාහිර අයගේ নানা ප්‍රකාර කටයුතු හරහා තොන්න ඇවිස්සෙනවා. ඉතින් ඒ බඳු ඇවිස්සිච්ච හිතක් තමයි දැන් සමනය කරන්න වෙලා තියෙන්නේ. ඉතින් සමතයකින් අනුග්‍රහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් මේ විදිහට අනුග්‍රහ කරපු ඒකාග්‍ර වෙච්ච ඒ වගේම සීලයෙන් හොඳට ආරක්ෂා වෙච්ච සැක සංකා දුරු වෙච්ච බුද්ධ වචනයට එකඟව භාවනාවක් වඩන යෝගියෙකුට තමයි යන්න ප්‍රඥාවත් දියුණු කරගන්න අවස්ථාව සැලසෙන්නේ. ඒකට කියනවා විපස්සනාවකින් අනුග්‍රහ කරනවා කියලා. එතකොට මෙන්න මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ක්‍රම පහකට අනුග්‍රහ කරන භාවනාවක්. ක්‍රම පහකට අනුග්‍රහ කරන ප්‍රතිපදාවක් තමයි මල්පල ගැන්වෙන්නේ. ඒ බඳු ප්‍රතිපදාවක් තමයි ගැඹුරකට යන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නපු පාරේ යන්න අවස්ථාව සැලසෙන්නේ අන්න ඒ බඳු ප්‍රතිපදාව ගමන් කරන කෙනෙකුට. නිසා අපිට උමනා උමනා පාරවල් වල නෙමෙයි ආයුත්තේ. අපි ආයුත්තේ භාගතුන් වහන්සේ සරණ ගිහිල්ලා උන්වහන්සේ පෙන්නපු පාරේ. ඊළඟට මේ භාවනා වැඩසටහනට මම තේමා වශයෙන් තබා ගත්තා මජ්ක්‍ධිම නිකායේ එන සූත්‍රයක්. ඒ සූත්‍රයේ නම මහා කච්චාන බද්දේක රත්ත සූත්‍රය. බද්දේක රත්ත සූත්‍ර හතරක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ එක ළඟ පෙරගස්සලා. එකක්කින් බලනවාම මේකේ තේමාව එකමයි. බද්දේක රත් සූත්‍රම හතරක් එක ළඟ පෙළගස්සලා මජ්ක්‍ධිම නිකායෙම සඳහන් වෙනවා. ඉතින් අපිට සමහරවිට ඉතින් අපි ඒ බඳු පුනරා මේ පුනරුක්තියක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේකේ තියෙන වැදගත්කම නිසාම මේ එදා ඒ සංගීතකාරක මහතෙරුන් වහන්සේලා රහතන් වහන්සේලා ඒතර මෙන්න මේ වගේ සූත්‍ර සමාන සූත්‍ර හතරක් එක ළඟ තියලා තියෙනවා. දැන් මේ මහා කච්චාන බද්දේ කරත් සූත්‍රයේට පදනම් වෙච්ච නිදාන කතාවත් හරි සුන්දරයි. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ රජගහ නුවර තපෝදා කියන මේ වනයේ වාසය කරනවා. මේ ප්‍රදේශය ප්‍රසිද්ධයි උණුදිය උල්පත්වලට. දැන් බුදුරජාණන් වහන්සේ පමණක් නෙමෙයි අනිකුත් මහා සංඝරත්නය එතකොට ඒ තපෝදා වනයේ වැඩ වාසය කරනවා. එක්තරා උදෑසනක සමිද්දි කියන ස්වාමින් වහන්සේ නමක් වැඩම කරනවා ඒ එක උණුදිය පොකුණකට ජල ස්නානයේ පිණිස. දැන් පහසු වෙන්න වඩිනවා. දැන් ටිකක් උදෙන් තමයි වඩින්නේ. දැන් මේ විදිහට මේ සමිද්දි ස්වාමින් වහන්සේ ගිහිල්ලා දැන් මේ උණුදියෙන් පැම් පහසු වෙලා ටිකක් විවේකීව ඉන්නකොට අර සිවුරු එහෙම වේලෙන්න එතෙන්ට පැමිණෙනවා දේවතාවෙක්. දෙව්දුවක් කියලා තමයි අත්‍තරම තේරුම් ගන්න වෙන්නේ. ඒ දෙව්දුව ඇවිල්ලා මේ ස්වාමින් වහන්සේගෙන් අහනවා මහණ ඔබ බද්දේ කරත්ත ಉದ್ದೇಶය සහ විභංගය දන්නවද කියලා. ඒ කියන්නේ බද්දේ කරත්ත කියලා මොකක්දෝ එකක් තියෙනවා. ඒකේ සාරාංශයත් ඒකේ විස්තර අර්ථයත් ඔබ වහන්සේ දන්නවද කියලා ප්‍රශ්නයක් අහනවා. ඉතින් මේ සමිද්ද ස්වාමීන් වහන්සේ ඒක දන්නේ නැහැ. ඒ නිසාම උන්වහන්සේ උත්තර දෙනවා මම ඒක දන්නේ නැහැ කියලා. ඊට පස්සේ උන්වහන්සේ පෙරලා ප්‍රශ්න කරනවා ඔබ එතකොට මේ බද්දේ කරත්ත සාරාංශයයි විස්තරාර්ථයයි දන්නවද කියලා එයාගෙනුත් අහනවා. එතකොට මේ దేవතාවත් උත්තර දෙනවා මමත් දන්නේ නැහැ කියලා. ඊළඟට ඒ దేవතාවා එහෙම කියලා ඉවරලා යා මේ ස්වාමීන් වහන්සේට අනුග්‍රහ පිණිස නැත්නම් අනුකම්පාවෙන් කියනවා ඒක ඉගෙන ගන්න කියලා. මෙන්න මේ බද්දේ කරත්ත ಉದ್ದೇಶය විභංගය එහෙම නැත්නම් ඒකේ සාරාංශය ඒකේ විස්තරාර්ථය ඉගෙන ගන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේක පුහුණු කරන්න කියලාත් කියනවා. මේක හොඳට දරා ගන්න කියලාත් කියනවා. මොකද ඒක මේ යන ගමනේ මාර්ග භ්‍රමචාරියේ අදිතාලම වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ටිකක් ගැඹුරු මට්ටමක් එහෙම නැත්නම් ඊටාම ප්‍රයෝජනවත් කාරණාවක් කියලා මේ దేవතාව අතුරුදහන් වෙනවා. දැන් සමහරවට ඇතම් කෙනෙකුට ඉතින් මලගිය මේ ඥාතීන් සමහරවිට දිව්‍ය ලෝකේ ඉඳලා වගේ පැමිණ වෙන්නත් පුළුවන්. නැත්නම් යම් කිසි අනුකම්පා කරන යම් දෙව් මේ දෙවි කෙනෙක් ඇවිල්ලා මාර්ගය පෙන්වන්නත් පුළුවන්. නමුත් මෙතෙන්දි ටිකක් ඊට හා සමානයි. මේ සමිද්ද ස්වාමීන් වහන්සේ කෙරේ අනුකම්පාවෙන් ඔන්න යම් කෙනෙක් පැමිණිලා ඉතින් මෙන්න මෙබඳු දෙයක් ප්‍රයෝජනවත් වෙනවා. වාට ඉස්සරහට භික්ෂුන් වහන්සේ කෙනෙක් වශයෙන් ඒක ඉගෙන ගන්න කියලා ඉතින් උනන්දුවක් හිතේ ඇති කරලා අතුරුදහන් වෙනවා. දැන් ඔන්න සබින්දු ස්වාමීන් වහන්සේ ආපහු වැඩම කරනවා තපෝදා වනයේට. ඇවිල්ලා එදා අනිකුත් භික්ෂුන් වහන්සේලාත් එක්ක බුදුරජාන් වහන්සේ ධම්සභා මණ්ඩපේ ඉන්නකොට දැන් මේ තමන් වහන්සේ මොන දීපු අත්දැකීම බුදුරජාන් වහන්සේට හෙළි කරනවා. ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ මම මේ විදියට උදේ අසවල් කුණුදිය පකුණට ගියා. වැඩම කළා. එතෙන් මේ මේ වගේ දෙව්දුවක් පැමිණියා. ඇය විමසා සිටියා මේ මම බද්ධය කරත්ත ಉದ್ದೇಶයත් විභංගයක් දන්නවද කියලා. ඉතින් මම දන්නේ නැහැ කියලා කිව්වා. ඇයත් දැනගෙන හිටියේ නැහැ. හැබැයි ඇය මාව උනන්දු කළා ඒක දැනගන්න කියලා. ඒක හොඳට දරා ගන්න කියලා උනන්දු කළා. ඒක අනුව පුහුණු වෙන්න කියලා උනන්දු කළා. ඉතින් සාමීනි භාගතුන් වහන්සේ මාන් කෙරෙහි අනුකම්පාවෙන් මේ අනිකුත් සියලු සාමීන් වහන්සලා කෙරෙහි අනුකම්පාවෙන් මේ බද්දේ කරත්ත සූත්‍රය අපිට නැත්නම් මේ බද්දේ කරත්තේ අපිට කියලා දෙන්න කියලා ඔන්න බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ හොඳයි එහෙමනම් මහගෙන අහගන්න කියලා බොහොම සංක්ෂිප්තව ගාථා කීපයක් ඉදිරිපත් කරනවා. බද්දේ කරත්ත සූත්‍රයේ තියෙන ඒ ගාථා කීපය ඒ ගාථා කිහිපය පමණක් ඉදිරිපත් කරලා බුදුරජාණන් වහන්සේත් නැගිටලා විහාරයකට වඩිනවා. විස්තර කරන්නේ නැහැ. දැන් අනිත් ස්වාමීන් වහන්සේලා සමිද්ද ස්වාමීන් වහන්සේත් දැන් ඔන්න අසරණ වෙනවා. දැන් මේ මේක විස්තර කළා අපිට කියලා දෙන්න කියලායි කිව්වේ. මේ බුදුරජාන් වහන්සේ මේ ගාථා ටික විතරක් කියලා වැඩම කළා. දැන් ඉතින් ප්‍රශ්නයක්. දැන් ඉතින් දන්නේ නැහැ. විස්තරේ දන්නේ නැහැ. දැන් කල්පනා කරනවා දැන් කාගෙන්ද මේකේ විස්තරේ දැනගන්නේ? ඉතින් එතකොට මතක් වෙනවා මහා කච්චාන කියලා මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශංසා ලැබලා තියෙනවා අගතනතුරු ලැබලා තියෙනවා මේ බුදුරජාන් වහන්සේ බොහොම කෙටියෙන් කියපු කරුණක් විස්තර සහිතව දේශනා කරන්න දක්ෂෙක් කියලා. එයා තමයි මහරතන් වහන්සේලා අතර ඉන්න ඒ සඳහා ඉන්න සුදුස්සා. බුදුරජාණන් වහන්සේ බොහොම සංක්ෂිප්තව යමක් කියනවා. ඒක අන්න විස්තරාත්ත මේ විස්තරාත්මකව පැහැදිලි කරන්න මේ මහා කච්චාර මහරතන් වහන්සේට හැකියාව තියෙනවා. ඉතින් එතකොට මේ ස්වාමීන් වහන්සේට ඔන්න මහා කච්චාර ස්වාමීන් වහන්සේ හොයාගෙන යනවා. හොයාගෙන ගිහිල්ලා ඉතින් මේ වෙච්ච සිද්ධිය කියනවා. අපි මේ විදිහට ධම්ම සභා මණ්ඩපේ හිටියා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට අපි ආරාධනා කළා. හැබැයි උන්වහන්සේ මේක කෙටියෙන් කියලා වැඩම කළා. ඉතින් අපිට තේරෙන්නේ නැහැ. තේරුනේ නැහැ. අපි කරේ අනුකම්පාවෙන් මේ ටික විස්තර කරලා දෙන්න. කියලා කිව්වහම ඉතින් මහාපච්චාන සාවින්හන්සේ කියනවා මේ බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඉඳන්දිමනේ ඔක අහන්න තිබුණේ. ඇයි මාව හොයාගෙන ආවේ? ඉතින්දී බුදුරජාණන් වහන්සේගෙන් අහන්න තිබුණේ මේ අපිට ඕක තේරුන්නේ නැහැ අනේ භාවතුන් වහන්සේ සමග විස්තර කරලා දෙන්න. කියලා ඒ විදිහට කරන්න තිබුණා. උන්වහන්සේ මේ ධර්ම ස්වාමී උන්වහන්සේ දන්නේ. උන්වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ. හරියට නිකන් අරටුව වමනා වුණාම ඒ ඍජුවම අරටුව ගන්න යන්නේ නැතුව හරියට නිකන් අතුවල මල්වල අරටුව හොයනවා වගේ වැඩක් දැන් මේ ඕගොල්ලෝ එන කරන්නේ කියලා පොඩ්ඩක් ඉතින් අදිමදි කරනවා විස්තර කරන්නේ. ඉතින් අනිත් ස්වාමීන් වහන්සේ ආයි බැගාපත් වෙනවා. එහෙම කියන්න එපා ඉතින් කියලා ඉතින් ආයි බැගාපත් වෙනවා. ඔබ වහන්සේ ඉතින් බුදුන් වහන්සේගෙන් ප්‍රශංසා ලැබලා තියෙනවා මේ මේ විදිහට මේ සංක්ෂිප්තව කියපු දෙයක් හොඳට විස්තරාත්මකව කියන දක්ෂයි කියලා. ඒ නිසා අපි කෙරෙහි අනුකම්පාවෙන් මේක විස්තර කරන්නයි කියලා නැවත නැවත ඇවිටිලි කරනවා. ඉතින් එහෙනම් හොඳයි මම විස්තර කරන්නම් කියලා ඔන්න මේ මහා කච්චාන මහරහතන් වහන්සේ ඔන්න විස්තර කරන්න පටන් දැන් මේකේ එන එක කරුණක් තමයි එක ප්‍රධාන ගාතාව මුල් ගාතාව තමයි මම මාත්‍රිකාශෙන් තියාගත්තේ. ඒකේන කාරණාවක් තමයි අතීතං නාන් වාගමෙය්‍ය නප්පටි කංකේ අනාගතං. දැන් අපි සාමාන්‍යයෙන් භවනා කරද්දී නිතර නිතර කියන කතාවක් තමයි අතීතය ඔස්සේ ලෝ බැඳගෙන යන්න එපා. ඒ වගේමයි අනාගත සීනමවමවා එහෙම ඉන්නත් එපා. ඉතින් ඒකම තමයි දැන් මේ කියලා තියෙන්නේ. අතීතං නාන් වාගමී අතීතේ ලෝ බැඳින්න යන්න එපා. නප්පටිකංකේ අනාගතං. අනාගතය සම්බන්ධයෙන් විවිධාකාර අපේක්ෂාවන් බලාපොරොත්තු තියාගෙන ඒක ඔස්සේම දුවගෙන යන්නත් එපා. යදතීතං පහීනන්තං මේ යම්සේ අතීතයක් තිබුණා නම් යම් සිදුවීමක් අතීතයේ සිදු වුණා නම් ඒක වෙලා හමාරයි ඒක අවසానයි දැන් අපත්තංච අනාගතං අනාගතේ තාම පැමිණියේ නැහැ බලන්න කොයිතරම්නම් සංක්ෂිප්තව මේ ගාථාව තුළ අපිට අවවාදය ලැබිලා තියෙනවද දැන් අපි සාමාන්‍යයෙන් වයසට යනකොට හුඟක් වෙලාවට අපි අතීතයේ තමයි ජීවත් වෙන්නේ අපේ මේ මේ මේ විදිහට මම කර්ම කාලෙදි කටයුතු කළා. මේ මේ හැකියාවන් මා සතුව තිබුණා. මේ මේ අය මම ඇසුරු කළා. මේ මේ සිදුවීම් මගේ ජීවිතේ සිද්ධ වුණා. කියක ඉතින් අපේ අතීත ස්මරණයන් ඔස්සේ නැවත නැවත ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. ඒවැයි තමයි අපි කාලය ගත කරන්නේ. මට අපි ටිකක් ඇල්මකුත් දක්වනවා. ඉතින් අපි නිකන් ඉන්න වෙලාවට ඒකට ඒවම නැවත නැවත මතක් කර කර නැවත නැවත මතක් කර කර අතීතයේ ඔස්සේ දුවන ගතියක් අපේ හිතේ තියෙනවා. ඒ වගේමයි අනාගතය සම්බන්ධයෙන් විශේෂයෙන්ම තරුණ කාලෙදී ළමා කාලෙදී ඉතින් අපි සිහින මවනෝ අනාගතේ මම කවුද වෙන්නේ මොන වගේ වෘත්තියක්ද මම කරන්නේ ඊළඟට මොන මොන කටයුතුද මම ඉස්සරහට කරන්න ඉන්නේ ඉතින් මේ මේ මේ ආකාරයෙන් අපි අනාගතය සම්බන්ධයෙන් සිහින මවනවා විවිධාකාර සැලසුම් ක්‍රියාත්මක කරනවා හිතේ දුවනවා ඉතින් මේ මේ විදිහට අපි සෑහෙන්න මේ අනාගතය සම්බන්ධයෙන් උත් සෑහෙන්න අපේ හිත දුවන ගතියක් තියෙනවා දැන් පින්වත්නි මෙබඳු හිතක් තර වර්තමානයේ ගත කරන්නේ ඊටාම ස්වල්ප කාලයයි. බහුල වශයෙන් අපි එතකොට ජීවත් වෙන්නේ අතීතයේ අනාගතයේ. නැත්නම් අතීත මතකයන් ඔස්සේ අනාගත ප්‍රාර්ථනා ඔස්සේ තමයි අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. ඉතින් අන්න ඒ බඳු ස්වභාවයෙන් අයින් වෙලා ඉන්න තමයි දැන් මේ ගාථාවෙන් ආරාධනා කරන්නේ. එහෙනම් අපිටත් යම් පමණක සූදානමක් ඇති කරගන්න වෙනවා දැන් මේ ඉන්න කාල පරිච්ඡේදයේදී දැන් අපිට ලැබිලා තියෙනවා දවස් කීපයක කාල පරිච්ඡේදයක් ඒ කාල පරිච්ඡේදයේදී පුළුවන් තරම් දැන් මේ වෙච්ච දේවල් ගැන හිත හිතා යන්න එපා හිත දැන් අපි එකඟ කරන්න හදනකොට নানা ප්‍රකාර දේවල් මතක් වෙවි අතීතය සම්බන්ධයෙන්. අපි ඒවට වැදගත්කමක් දීලා ඒවා හිතන්න ගියොත් ඔන්න අපි අහුවෙනවා. ඒ වගේමයි අනාගතේ කරන්න තියෙන දේවලුත් ඔලුවට එන්න පුළුවන්. ඒවටත් අපි වැදගත්කමක් දීලා අපි ඒ ඔස්සේ ගියොත් එතනත් අපි අහු වෙනවා. ඉතින් එහෙනම් අපිට එක්තරා අන්දමක පෙළගැස්වීමක්, එක්තරා අන්දමක සූදානමක් අපේ හිතේ ඇති කරගන්න සිද්ධ වෙනවා. මේ අතීතේනුත් අනාගතේනුත් අපේ හිත බේරගන්න. එතකොට මේ අතීතයේ ඔස්සේ යනවා කියන්නේ මොකද්ද කියන එකත් මේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. ඉති විශේෂයෙන් දැන් මේ පින්තුන් දන්නා ඔන්න අපි ඇහෙන් විවිධාකාර රූප දැකලා තියෙනවා. අතීතයේදී ආ ඒ ඒ තැන් අපි බලන්න ගියා. ඔන්න වන්දනා ගමනක් ගියා. නැත්නම් බොහොම ලස්සන ලස්සන දේවල් අපි බලන්න ගියා. කියනොත් අපිට යම් යම් ඒ දැකපු දේවල් සම්බන්ධයෙන් මතක සටහන් තියෙනවා. අපි මොකද කරන්නේ? ඒ ඉබඳු මතක සටහනක් ඔන්න ආයෙත් හිතේ අලුත් කරගන්නවා. ඒක ආයෙ පොඩ්ඩක් මතක් කරලා ඒක ඉස්සරහට ගන්නවා. ඉස්සරහට අරගෙන අන්න ඒකේ සතුටු වෙනවා අපි. යම් අපි කිව්වා අතීතේ අපි කොහේ හරි ගිහිල්ලා තිබුණා. ඒක ඊටාම රමණීයයි. අපි දැන් එතෙන්දී ලොකු සතුටක් ආස්වාදයක් භුක්ති විඳා. දැන් මේ අවුරුදු 10කට 15කට පස්සේ ආයෙත් ඒක සිහි කරනවා. ඒ අරමුණ ඔන්න දැන් අපේ හිතේ ඇඳෙනවා. අපි ඒකට ලොකු වටිනකමක් දෙනවා. ඔන්න අපි ඒ තුළින් සතුටක් ඇති කරගන්නවා. මේ සතුට ඉතින් අපි හරි කැමති. ඉතින් අන්න ඒ කැමැත්ත තුළ අන්න හිත බැඳෙනවා. අන්න අපි මේ අතීතයේ ඔස්සේ අන්න දුවගෙන යනවා. ඉතින් මේ බඳු අතීත ස්මරණයන් ඔස්සේ අපි කොයිතරම්නම් සතුටු වෙවි සතුටු වෙවි කාලය ගත කරනවද? ඉතින් අපිම සමහරට තනියෙන් සිනාසිසි අපේම හිතේ සතුටක් ඇති කරගෙන ඉතින් මේ අතීත ස්මරණයන් ඔස්සේ ජීවත් වෙනවා. ඉතින් මෙන්න මේකට කියනවා අතීතේ ලුහු බැඳගෙන යනවා කියලා. ඉතින් මේක ගැඹුරින් විස්තර කරනවා ධර්මයේ ඒ වගේමයි දැන් මේක මේ රූප සම්බන්ධයෙන් පමණක් නෙමෙයි ශබ්ද සම්බන්ධයෙන් සිද්ධ වෙනවා. අපි හිතමු අපේ අතීතයේදී බොහොම කංකලෝ ගීත රාවයක් සමන් දීලා තියෙනවා. සමහරවිට ඉතින් දැන් මේ සිල් අරගෙන ඉන්නකොට ඒ අපි අහපු සින්දුවක් වාද්‍ය වෘන්දයක් මතක් වෙන්න පුළුවන්. මතක් වෙලා පුංචි වචන ටිකක් කියවෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ සමහරවිට අර අපි අහපු දේවල් මතක් වෙන්න පුළුවන්. බොහොම මනබන්ධනීය දේවල් වෙන්න පුළුවන්. අපි කැමැතිම දෙයක් වෙන්න පුළුවන්. ඔන්න ඉතින් අපි ඒකට වටිනකමක් දෙනවා. වටිනකමක් දීලා අගයක් දීලා ඔන්න ඒකෙන් ඒකට අපි ශක්තිය දුන්නාම ඔන්න අපේ හිත එතන ගිහිලා සතුට වෙනවා. එතන යම් සතුටක් ඇති වෙනවා. ඔන්න තව ටිකක් අපි ඒකට කැමති වෙනවා. දන්නේම නැතුව අපි ඒ තුල ඔන්න හිර වෙන්න ගන්නවා. ඒ තුල අපි ජීවත් වෙන්න ගන්නවා. ඒ වගේමයි අපි හිතමු අපි යම්කිසි හොඳ සුවඳක් ආග්‍රහණය කළා තිබුණා. ඉතින් ඒ බඳු දේ නැවත මතක් කරගන්න පුළුවන්. මෙන්න මේ මේ තැන්වලට මම ගියා. මෙන්න මේ බඳු ඊටාම මන බන්ධනීය සුවඳක් මට අත්දකින්න හම්බුණා කියලා ඉතින් ආයේ පොඩ්ඩක් අපේ මනසින් මේ බඳු අත්දැකීමක් භුක්ති විඳිනවා. ඒ වගේමයි විවිධාකාර රසයන්. අපි নানা ප්‍රකාර දේවල් භුක්ති විඳිනවා. ඉතින් මේ බඳු දේවල් නැවත නැවත මතක් කළා. ඒ අතීතයේදී භුක්ති විඳ රසයන් ඔස්සේ අපේ හිත යන ගතියක් තියෙනවා. ඒ වගේමයි අපි අතීතයේදී භුක්ති විඳ යම් යම් ස්පර්ශයන් ඔස්සේ සුවයන් ඔස්සේ හිත යන්න ඉඩ තියෙනවා. ඉතින් මේ බඳු ඒ ඇහෙන් දැකපු රූප, කනෙන් අහපු ශබ්ද, නාසයෙන් විඳගත්ත සුවඳ, දිවෙන් විඳගත්ත රස, කයෙන් විඳගත්ත පහස, ඒ වගේම අපි හිතේ හිතිනුත් ගත්ත විවිධාකාර අරමුණු ඒ සියල්ල නැවත අපි සිහි ගන්නවමින් තිස්සී කැඳවමින් නැත්නම් අපේ මතකෙට නැවතත් මතු කරගනිමින් ඒවට වටිනකම් දෙමින් ඒවා තුලින් සතුටු වෙමින් ඔන්න අපි මේ අතීතයේ ඩුව බඳගෙන යනවා. අතීතේම අපි ජීවත් වෙනවා. අපි මේ අතීතයන්ට මතක මේ පණ දෙනවා. අතීතයේ මතක සටහන් වලට අපි පණ දෙනවා. සමහර වෙලාවට අපි සාහිත්‍ය කියලා, ඉතිහාසය කියලා මොකක් කරාට මේකම තමයි කරන්නේ. ඉතින් අපි ඒක ගැන සුන්දරත්වයක් අත්දකිනවා. ඒ ගැන අපි ආලෝක මේ බොහොම මන බන්ධනීය විදිහට අපි ඒකට අගය කිරීම කරනවා. තව තව හිත බැඳෙන විදිහට ඒක අපි ඉදිරිපත් කරනවා. සාහිත්‍ය රසයක් ඒකට මුසු කරනවා. මේ අතීතයේ වෙච්ච දෙයක්. ඉතින් අපි දන්නේම නැතුව මේ අතීතේ ලෝ බැඳගෙන තමයි ගිහිල්ලා තියෙන්නේ. ඊළඟට මේකේ තියෙන පොඩි බැරරුම්කමකුත් තියෙනවා. දැන් අපි හිතනවා මේක හරි අහිංසකයි. මෙතන තියෙන්නේ එක්තරා අන්දමක ආස්මේ සාහිත්‍ය ලෝලීත්වයක් නැත්තම් බොහොම මිහිරි සුවයක් කොහොම කියලා ඉතින් අපි සමහරවිට මේකෙන් යම් පමණක සතුටක් භුක්ති විඳිනවා. හැබැයි මේ හරහා කර්ම රැස්වීමකුත් සිද්ධ වෙනවා. අපි හිතන්නේ නැහැ හුඟක් කාලවට මේ අතීත ස්මරණයන් ඔස්සේ ජීවත් වෙද්දී අපිට කර්ම රැස් වෙනවා කියලා නම් අපි සාමාන්‍යයෙන් හිතන්නෙම නැහැ. මොකද ඒක මේ හිතේන සිද්ධ වෙන්නේ. අපි හිතනවා මේ සතෙක් මරුවාම, හොරකමක් කරාම, කාමමිත්‍යාචාරයේ යෙදුනහම, නැත්නම් බොරුවක් කිව්වහම, සුරාපානය කරාම ඔන්න ඔයගේ බරපතල අවස්ථාවලදී තමයි කර්ම සිද්ධ වෙන්නේ කියලා අපි හිතන්නේ. නමුත් සූත්‍රයක් කියනවා මම බුද්ධ වචනේම පොඩ්ඩක් මතක් කරන්නම්. මේ සූත්‍රේනවා අංගුත්තර නිකායේ සම්බෝධි වර්ගයේ බුදුරජාණන් වහන්සේ කියනවා තීනිමානි භික්කවේ නිදානානි කම්මානං සමුදයාය. මහණෙනි මේ කර්මය පැන නගින්න කර්ම හටගන්න ක්‍රමයන් තුනක් තියෙනවා. අතීතයේ වික්කවේ චන්දරාගට්ඨානීය ධම්මේ ආරම්භ චන්දෝ ජයති. දැන් මේ ඊ타ම තමන් කැමති අර අතීතයේ ඇසුරු කරපු අර වගේ අරමුණු තියෙනවා. අනේ බඳු ඒ අරමුණු වල අපි එදත් දැඳුනා. අපි යම් යම් ලස්සන දේවල් දැක්කා, ඇහුවා, ඒ ඒ ඒ තැන්වලදී අපි ඒවැයේ බැඳුනා. ඒ නිසා අපි ලොකු ආසාදයක් ලැබුවා. දැන් ඔන්න අවුරුදු 10කට පස්සේ ආයෙත් අන්න ඒ අරමුණ මම සිහි කරනවා. චන්ද රාගත්තානීය ධම්මේ ආරම්භ චේතසා අනුවිතක්කේති අනුවිචාරේති. අන්න අපි ඒකට නැවත නැවත හිත නංවනවා. අනුවිතක්කේති කියන්නේ ඒකයි. ඒ අරමුණ ගත්තා ඒකට නැවත නැවත හිත නංවනවා. ඒක නැවත නැවත හිත නංවනවා. අනුවිචාරේති. ඒකම හිත හසුරවනවා. බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව මේ හිතේ සිද්ධ වෙන ක්‍රියාවලිය පැහැදිලි කරනවා. අපි අතීතයේ යම් ආසාදයක් ලැබුව අරමුණක් තියෙනවා. ඒක ඔන්න හිතට ගන්නවා. ඒකටම නැවත නැවත හිත නංවනවා. ඒකෙම හිත හසුරවනවා. ඒ හරහා නැවතත් හිතේ කැමැත්තක් පහළ වෙනවා. ඒ හරහා නැවතත් හිතේ ආසාවක් පහළ වෙනවා. තේහි ධම්මේ සංයුක්තෝ හෝති. අන්න හිත පැටලෙනවා දැන් ඒ අරමුණේ. ආයෙත් ඔන්න ඒ ගිහිලා හිත එතන පැටලුණා. අපි හිතමු හිත ටිකක් නිදහසේ තිබුණේ. හිත ටිකක් සංසිඳලා තිබුණා. හිතේ රාගයක්, ද්වේෂයක් තිබුණේ නැහැ. හැබැයි අර පරණ දෙයක් ඔන්න මතක් වුණා. අපි කැමති කෙනෙක් ඔන්න මතක් වුණා. අපි කැමති දෙයක් මතක් වුණා. ඉතින් ඒකටම අපි නැවත නැවත හිත නැංගුවා. ඒකෙම හිත පැතිරුවා. ඒකෙම හිත රැඳෙව්වා. දන්නේම නැතුව ඔන්න නොතිබිච්ච රාගය දැන් ඔන්න වර්ධනය වෙගෙන එනවා. නොතිබිච්ච ආසාවක් දැන් ඔන්න හිතේ ආයි වැඩිගෙන එනවා. සංයෝජනං වදාමියෝ චේතසෝ සාරාගෝ. දැන් මෙන්න හිත එතන පැටලුණා, එතන මොන්න හිතේ බන්ධනයක් ඇති වුණා. මේ නිසාම අන්න කර්ම රැස් වෙනවා. එතකොට මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ අතීතයේ කරපු දේවල්, අතීතයේ දැකපු දේවල්, අතීතයේ අහපු දේවල්, අතීතයේ ආග්‍රහණය කරපු දේවල්, අතීතයේ රස විඳපු දේවල්, සුව පහස් ලැබපු දේවල්, අතීතයේ හිතපු දේවල් නැවත නැවත අපි ඇසුරු කරන්න ඇසුරු කරන්න නැවත නැවත කර්ම රැස් ඒ වගේමයි අනාගතය සම්බන්ධයෙන්. අපිට තාම ලැබිලා නැහැ. අපි තාම දැකලවත් නැහැ. අපි තාම අහලවත් නැහැ. හැබැයි හිතින් හදාගන්නවා. හිතින් හිතා ගන්නවා. අනාගතේ මම මෙහෙම මෙහෙම කරනවා. මේ මේ තැන්වල මම ජීවත් වෙනවා. මේ මේ අය මම ඇසුරු කරනවා. මේ මේ අයත් එක්ක මම ඉන්නවා. මේ මේ විදිහට මම ජීවත් වෙනවා. කියලා අන්න අපි හිතින් මනක්කල්පිතව දේවල් හදා ගන්නවා. මේ මේ දේවල් මම බලනවා. කියලා ඉතින් මනක්කල්පිතව දේවල් හදාගෙන අන්න ඒ ඔස්සේ අපි ජීවත් වෙනවා. ඒකම අපි අගය කරනවා. එතනම අන්න ආයෙත් ආශාවක් හට ගන්නවා. අන්න හිත එතන ගිහිල්ලා වැස ගන්නවා, එතන ගිහිල්ලා පැටලෙනවා. අන්න එතනම හිත බැඳෙනවා. එන්න මෙතනම ආයෙත් කර්ම රැස් වෙනවා. කියන්නේ ඇත්ත වශයෙන්ම තාම වෙච්ච නැති දෙයක් වුණත් අපි හිතින් හදලා හිතින් මනස්කල්පිතව හදාගෙන අන්න අපිට කර්ම රැස් කරගන්න පුළුවන්. ඉතින් අපි හිතුවට මේක ඒ තරම් මේ සැලකිය යුතු දෙයක් නෙමෙයි කියලා දැන් මේ බුද්ධ වචනයට අනුව තේරෙනවා අපි අතීතයේ සැරිසරන්න සැරිසරන්න කර්ම රැස් වෙනවා. අනාගත සීන මවමවා ඉන්න ඉන්න අපේ හිතේ යම් කර්ම රැස්වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම වර්තමාන වශයෙන් වර්තමානයේත් ඉතින් අපිට තියෙනවා බොහොම ලස්සන දේවල්. ඉතින් ඒ බඳු ලස්සන දේවල්, බඳු අපි කැමති දේවල් නැවත නැවත අපි අරමුණු කරමින්, නැවත නැවත එකම බලන්න යනවා. නැවත නැවත මේකම අහනවා. නැවත නැවත මේක ආග්‍රහණය කරනවා. නැවත නැවත ඒක රස විඳිනවා. ඒ සුවය, ඒ පහස නැවත නැවත ලබනවා. ඒකම අපි නැවත නැවත හිතනවා. මේ වර්තමාන වශයෙන්. එහෙම කරන්න කරන්න නැවත නැවතම අන්න හිතේ කැමැත්තක් පහළ වෙනවා. හිතේ ආසාවක් පහළ වෙනවා. හිත නැවත නැවත ඒකේ පැටලෙනවා. නැවත නැවතම හිත ඒකේ බැඳෙනවා. ඒ හරහා නැවත නැවත කර්ම රැස් වෙනවා. දැන් පින්වත්නි මේ එකාතකින් බැලුවම හරිම විෂම චක්‍රයක්. මොකද අපි මිනිස්සු වශයෙන් අපිට හිතන්න හැකියාව තියෙනවා. අනිත් සත්තුන්ට සාපේක්ෂව අපිට හිතන්න හැකියාව තියෙනවා. ඒතර මේ හිතන හැකියාව අපි අපේ යහපත පිණිසද පාවිච්චි කරන්නේ? එහෙම නැත්නම් අපේ අයහපත පිණිස දැනුවත්ව හෝ නැදැනුවත්ව අපි පාවිච්චි කරනවද කියලා පොඩ්ඩක් හිතන්න වටිනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ එක්තරා අවස්ථාවකදී ඒ තමන්ගේ නියසිරට ගන්නවා මේ වැඩි ටිකක්. මේ නියසිරට ගත්ත වැඩි ටික ඉදිරිපත් කරලා බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ මගේ නියතිට තියෙන වැඩි ප්‍රමාණයද වැඩි මේ මහා පෘථුවියේ තියෙන පස් ප්‍රමාණයද වැඩි. එතකොට භික්ෂුන් වහන්සේලා මේ උත්තර දෙනවා ස්වාමීනි ස්වාමින් වහන්සේගේ භාගතුන් වහන්සේගේ නියපිට තියෙන මේ පස් ප්‍රමාණය ඊටාම නොගිනිය හැකි ප්‍රමාණයක් නොසලකා හැරිය හැකි ප්‍රමාණයක්. එච්චරට අල්පයි. මේ මහා පෘථිවියේ තියෙන පස් ප්‍රමාණය හිතා ගන්න බැරි තරම් අති මහත්. මහණෙනි මෙන්න මේ වගේමයි මිනිස්සෙක් වශයෙන් ඉපදිලා නැවත සුගතිගාමී වෙන්නේ මේ මගේ නියපිටේ තියෙන පස් ප්‍රමාණය හා සමාන 14ක් පමණයි. ඉතින් අතිමහත් බහුතරය දුගතිගාමී වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට පමණක් නෙමෙයි මේක කියන්නේ දෙවියන්ටත් මේකම කියනවා. ඉතින් අපි දෙවියෝ කියන අපි ලොකුවට හිතාගෙන හිටියට ඒකෙන් ඒ අයගෙනුත් බහුතරයක් ඒතර දුගතිගාමී වීමක් තමයි ඊළඟ භවයේදී සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි ටිකක් සැලකලිමත් වෙ යුතුයි. අපි මේ හිතන හැකියාවන් අපි අපි ගාව තියෙන මේ සිතීමේ ශක්තිය අපිට යහපතක් වෙන අන්දමින් පරිහරණය කරන්න අපි එහෙනම් සැලකිලිමත් විය යුතුයි. එතකොට දැන් මේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ එහෙමනම් මේ සූත්‍රෙදි කියන්නේ ඔය දේ නොකර ඉන්න. අතීතයේ ලුහු බැඳගෙන යන්න එපා. අතීතං නාන් වාගමේති. අතීතං නාන් වාගමේය. දැන් එතකොට අතීතයේ මේ මේ දේවල් වුණා මේ මේ දේවල් දැක්කා ඇහුවා කිය කිය ඒව මතක් කර කර මතක් කර කර ඒවම ඒවම ජීවත් වෙන්නේ නැතුව ඉන්න එකක් තමයි දැන් මේ කියන්නේ. එහෙමනම් ඒවට වටිනකම නොදී ඉඳීමක් තමයි එකකින් අපිට කරන්න වෙන්නේ. ඒවා ඊටම දැතුම් කළු දේවල් වෙන්න පුළුවන්. රසවත් දේවල් වෙන්න පුළුවන්. නමුත් නැවත නැවත ඒවා ඔස්සේ යන්න එපා. ඒවා දුහු බඳගෙන යන්න එපා. ඒ වගේම අනාගතය සම්බන්ධයෙන් උත්. එතකොට අනාගතං පටිකංකති අනාගත අපේක්ෂාවන් ඔස්සේ යනවා කියන්නේ මොකද්ද? කියන එක එතකොට මේ මහාකච්ඡාන සාවිනාසී විස්තර කරනවා. අර වගේ මේ අනාගතයේදී මේ මේ දේවල් සිද්ධ වෙයි කියලා අපි කැමති වෙන දේවල් තියෙනවා. ඒවා සම්බන්ධයෙන් අපේ හිත අපි යන්න ප්‍රාර්ථනා ඔස්සේ යොමු කරන ගතියක් තියෙනවා. ඒ ප්‍රාර්ථනා හරහා අන්න අපි සතුටක් ඇති කරගන්නවා එතන. ඒ අපේ හිතට ආපු අරමුණට ඔන්න අපි සතුටක් ඇති කරගෙන. ඒකේ ඔන්න අපි අභිනන්දනය කරනවා කියලා කියනවා. ඒක අපි විශේෂයෙන් සතුටු වෙනවා. හිතට පැමිණි ප්‍රාර්ථනාවක. මම මේ මේ දේවල් කරනවා, මේ මේ ඈත් එක ඉන්නවා, මේ මේ කටයුතු කරනවා කියලා ඉතින් අපි নানা ප්‍රකාර දේවල් මනස්කල්පිතව හිතට අරගෙන අපි ඒකෙන් ලොකු ආස්වාදයක් ලබනවා. සතුටක් භුක්ති විඳිනවා. මෙන්න මේකට කියනවා අනාගතය ගිහිලා පැටලෙනවා. අනාගත අපේක්ෂාවන් ඔස්සේ යනවා. ඉතින් මේ ගාථාවදී උපදෙස් දෙන්නේ එහෙම නොකර ඉන්න. අතීතං නාන්වාගමෙය. මොකද අතීතය ඔස්සේ යන්න එපා. මොකද යදතීතං පහීනං. ඒ අතීතය වෙලා හමාරයි. ඒක අවසానයි. අනාගත ප්‍රාර්ථනාවන් ඔස්සේ යන්නත් එපා. නප්පටිකංගේ අනාගතං. මොකද අපත්තං චනාගතං තාම අනාගතය ආවේ නැහැ. අපිට කියන්න බැහැ අනාගතය අපි හිතන විදිහටමද ඕක සිද්ධ වෙන්නේ කියලා. අපි ඒ විදිහට සැලසුම් හදනවා. ඒ ඒ විදිහට අපි හිතනවා මෙහෙම වෙයි අරම වෙයි කියලා. හැබැයි ඒක ඇත්ත වශයෙන්ම ඉදිරිපත් වෙනකොට ඇත්ත වශයෙන් මේක ක්‍රියාත්මක වෙනකොට සමහරවිට අපි මේ හිතපු කිසිසේත්ම නොහිතපු විදිහකට තමයි ඒක ඉදිරිපත් වෙන්නේ, දියත් වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි අපරාධී එකකින් බැලුවාම කාලෙත් නාස්ති වෙලා අපි කර්මත් රැස් කරගෙන හැබැයි වුණෙත් අපි නොහිතපු දෙයක්. ඉතින් ඔන්න ඒ වගේ එකwidehatකින් අපි සෑහෙන්න අපේ ජීවිත තුළ අපේ කාලය අතීතය ඔස්සේම යවමින් අපි කාලයේ කාබාසිනය කරලා තියෙනවා. අනාගතය සිහින ඔස්සේම අපි කටයුතු කරමින් හිතමින් අපි කාලය නාස්ති කරලා තියෙනවා. ඉතින් දැන් අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා මේකෙන් මිදිලා පුළුවන් තරම් අපිත් එක්ක වාසය කරන්න. පුළුවන් තරම් තමන් එක්ක වාසය කරන්න. පුළුවන් තරම් තමන්ගේ කයත් එක්ක වාසය කරන්න. මේ තමන්ගේ කය පාවිච්චි කරන්න පුළුවන් හරියට නිකන් හිතට නැංගුරමක් වගේ. දැන් මේ නැංගුරම නැත්තම් හිත ආයෙත් අතීතයට යනවා එහෙම නැත්නම් අනාගතයට යනවා. අපි මේ අතීතයට අනාගතයට යන එක වළක්ව ගන්න අපි නැංගුරමක් කරගන්නවා මේ කයම. දැන් මේ කය චලනය වෙනවා. මේ ඒ චලනයක් අපි පාවිච්චි කරනවා, ප්‍රයෝගී කරගන්නවා. අර අතීත අනාගත යම් වලට ඉඩ නොදී හිත යන්තම් මේ වර්තමානයේ පවත් ගන්න. එහෙම නැත්නම් අපි මේ කය සිද්ධ වෙන යම්කිසි ආස්වාසයක් ප්‍රස්වාසයක් පිම්බීමක් හැකිරීමක් එහෙම නැත්නම් ඇවිදීමේදී මේ සිද්ධ වෙන යම් යම් ස්පර්ශයන් මේ හැම දෙයක්ම ඒ ඒ මොහොතේදී සිද්ධ වෙන්නේ. අපි මේ අතීතයට ගිහිලා හිතනව නෙමෙයි. අනාගතයක් වශයෙන් අපි ප්‍රාර්ථනා කරනවත් නෙමෙයි. ඒ ඒ මොහොතේදී සිද්ධ වෙන්නේ. ඒ ඒ මොහොතේදී සිද්ධ වෙන මේ කටයුතු අපි එතකොට ප්‍රයෝගී කරගන්නවා අර අතීතයේ ලෝභ බඳගෙන යාමෙන් වළකින්න. අනාගත ප්‍රාර්ථනා ඔස්සේ යන එක වළක්ව ගන්න. එතකොට අන්න අපි ඉන්නේ එකතකින් බලව හරිම සරල වර්තමානයක. මේ වර්තමාන අත්දැකීම අතිශය සරලයි. අපේ හිත මේ සරල අත්දැකීම කිසිසේත්ම අගය කරන්නේ නැහැ. අපේ හිත කියනවා ඔයක කළ වැඩක් නැහැ. මේ හුස්ම දිහා බල්ලා හරියනවද? හුලන් දිහා බල්ලා හරියනවද? ඊට වඩා නරකද පොතක් බැලුවා නම් ඊට වඩා බැලුවා නම් මේ මේ කටයුත්ත කළා නම් අපරාධ ගෙදර හිටියා නම් හොඳයි කියලා නාන ප්‍රකාර දේවල් අපේ හිත කියාවි. නිසා මේ පිංතුම් පරිස්සම් වෙන්න මේ බුද්ධ වචනයක් අනුව දැන් අපි ක්‍රියාත්මක වෙන්න හදන වෙලාවක්. ඒ නිසා අපේ හිත මේ කියන බොරු උපදේශ වලට හිත මේ දෙන ගොඩ පෙරකොදු ගොඩ පෙරකොදෝරු කම් වලට අහු වෙන්න එපා. මොකද මේ හිත දන්නේ නැහැ මේ වඩන මාර්ගයේ තියෙන ගැඹුරු. අපේ සාමාන්‍ය දැනුම නැත්නම් අපේ මේ දිනදා තියෙන විෂය දැනුම කිසිසේත්ම දන්නේ නැහැ මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේ තියෙන ගැඹුර. ඒකේ තියෙන වටිනකම. ඉතින් ඒකයි අපිට මේ ගමනේදී බුදු කෙනෙක් සරණ යන්න සිද්ධ වෙන්නේ. අපි ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක්ව ඉස්සරහ තියාගෙන උන්වහන්සේ කියපු විදිහට මේ ගමන යන්න උත්සාහත් වෙන්න යන්නේ ඒකයි. මොකද අපි දන්නේ නැහැ. අපි තාම ගිහිල්ලා නැහැ. එහෙනම් උන්වහන්සේ කොහොමද මේ ගමන යන්න කියන්නේ? උන්වහන්සේ පෙන්ලා තියෙන පාර මොකද්ද? මාර්ගය මොකද්ද? කියලා විමසමින් ඒකට අනුගත වෙලා ඒ අනුවම ක්‍රියාත්මක වෙමින් තමයි අපිට මේ පාර යන්න වෙන්නේ. එහෙනම් අපි පාර හොයනවත් නෙමෙයි. භාගතුන් වහන්සේ පාර හොයාගෙන ඉවරයි. උන්වහන්සේ පාර හොයාගෙන ඒක අනුව තමන්ගේ හිත නිදහස් කරගෙන බුද්ධත්වයටපත් වෙලා අපිටත් කියන මහණෙනි මෙන්න මේකයි ඒ කායන මාර්ගය. මේක කියොත් වරදින්නේ නැහැ. මේක කියොත් අනිවාර්යයෙන්ම මේ මේ ප්‍රතිඵල ඔබලට ලැබෙනවා කියලා අන්න බුදුරජාණන් වහන්සේ විශ්වාසයෙන් යුක්තව සිංහනාද නගනවා. එhmenan ඉතින් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් වශයෙන් අපිට කරන්න තියෙන්නේ ඔන්න ඒ කටයුත්ත. ඒ නිසා අපේ හිත කියන දේවල් නෙමෙයි දැන් කරන්න තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ කියන දේ. එහෙමනම් අපි මේ දවස් කීපය තුළ උත්සාහත් වෙමු මේ අපේ හිතට එන අතීතය සම්බන්ධ මතක සටහන් ඔස්සේ නොයා ඉන්න. ඒ වගේමයි අනාගත බලාපොරොත්තු අපේක්ෂාවන් ඔස්සේ නොයා ඉන්න. ඒ වෙනුවට අපි මේ සරල වර්තමානය අගය කරන්න. අපේ කයට යම් වේදනාවක් දැනෙනවා. අපේ කයේ යම් යම් දැනීම් තියෙනවා. මේ වර්තමානසින් ඒවත් දැනෙනවා. අන්න ඒ සරල දැනීම අගය කරන්න අන්න අපිට පුළුවන් නම් අන්න ඒ බඳු පාරකින් තමයි අපිට මේ භාවනාවට නැත්තම් මේ ධර්ම මාර්ගයට පිවිසෙන්න තියෙන්නේ. අපි ඒක අගය කරන්නේ නැත්තම් අපි ඒ වෙනුවට අපේ හිත කියන අර බොහොම සංකීර්ණ යා කියන අර බොහොම විචිත්‍රයි කියන ඒ බඳු සිත් සිතුවිලි එහෙම නැත්නම් සිතා ගැනීම කතන්දර ගෙතීම් මනක්කල්පිත දේවල් ඔස්සේනම් අපි යන්නේ කවදාවත් මේ පාර අපිට විරුද්ධ වෙන්නේ අපි හිතාගෙන ඉන්නවා අපිට ඒ අපි හිතාගත්ත පාර ගිහිලා යම්කිසි විමුක්තියක් පිරිසරණක් නිවනක් ලැබෙයි කියලා. නමුත් අපි පාර වරද්දගෙන තියෙනවා. ඒ නිසා අපි මේ කටයුත්තේදී හිත කියන දේ නෙමෙයි භාගතුන් වහන්සේ කියන දේ තමයි විශ්වාස කරන්න අවශ්‍යයි. මුලදී අපිට මේකේ වටිනකමක් තේරෙන එකක් නැහැ. හිත කිසිසේත්ම අගය කරන එකක් නැහැ. නමුත් අපි උත්සාහත් වෙන්න වෙනවා මෙන්න මේ සුත්තමේ ඥානය ඇති කරගෙන. භාගතුනාහස මෙහෙම කියලා තියෙනවලු. මේකේ වටිනකම මට මුලදී තේරෙන්නේ නැහැලු. හැබැයි මට මුලදී නොතේරුණත් මම මේක ප්‍රගුණ කරනවා. මම මේක වඩා වඩා අධ්‍යයත් කරනවා. මම මේක බහුලීකృత කරනවා කියලා අන්න අපි මේක නැවත නැවත වඩනවා. ඒක අපි හුස්ම රැල්ලක් දාන සිහිය පීඩවනවා. පිම්බීමක් හැකිරීමක් ගානේ අපි සිහිය පිහිටවනවා. මේ පාදයේ ස්පර්ශයක් ස්පර්ශයක් පාසා සිහිය පිහිටවනවා. ඒකේ රසයක්, ඒකේ අගයක්, ඒකේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. හැබැයි නැවත නැවත කරනවා. ඒ නැවත නැවත කිරීම හරහා තමයි යන්න ටික ටික ටික හිත අතීතයෙන් අනාගතයෙන් මිදිලා මේ වර්තමාන අරමුණක ඉන්න පටන් අරගෙන යන ගමනකින් තමයි එතකොට මේ පාර විවෘත වෙන්නේ. ඉතින් ඒ බඳු පාරක් විවෘත කරගන්න